සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තෝ සග්ගමුක්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 අගන්තා සාදු සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ ච බික්කවේ අස්ස කලුං කේ දේසිස සාමි අට්ඨච අස්ස දෝසේ අට්ඨච පුරිස කලුං කේ අට්ඨච පුරිස දෝසේති තී සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධාවන්ත පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සියලු සතවිත කරුණාවෙන් දෙසූ සද්ධර්මයයි ඔබ සියලු දෙනාම දැන් ඉමහත් වූ ගෞරවයෙන් ශ්‍රවණය කිරීමට සූදානම් වෙන්නේ පින්වත්නි අද මේ ධර්මානුශාසනාව සඳහා මාතෘකා කළේ තාම කෙටි දේශනා පාඩයක් මේ දේශනා පාඩේ ඇතුළත් දේශනාව අපි මුලින් හඳුනාගමු. පින්නතුන් දන්නවා සූත්‍ර පිටකයේ නිකාය ග්‍රන්ථ පහෙන් එකක් තමයි පින්වත්නි අංගුත්තර නිකාය කියලා කියන්නේ. සංඛ්‍යාත්මකව දහම් කරුණු ඉහළ යන සූත්‍ර දේශනා තමයි අංගුත්තර නිකායේ ඇතුළත්ව තිබෙන්නේ. මේ අංගුත්තර නිකායේ දහම් කරුණු 8ක් පිළිබඳව දහම් කරුණු 8ක් පිළිබඳව දේශනා කළ දේශනාවන් ඇතුළත් කොටසට කියනවා අට්ඨක නිපාතේ කියලා. මොකක් කියලාද? අට්ඨක නිපාතේ. මේ අට්ඨක නිපාතයේ තියෙන එක් වර්ගයක් තමයි මහා වර්ගය. මේ මහා වර්ගයේ සූත්‍රයක් තියෙනවා කලුංක සූත්‍රය. සූත්‍රේ නම කලුංක කියන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත්නි මහණෙනි අශ්වයෝ 8 දෙනෙකුත් අශ්ව දෝෂ අටකුත් දේශනා කරනවා කියලා. අශ්වයෝ අට දෙනෙකුත් අශ්ව දෝෂ අටකුත්. ඒ කියන්නේ මේ අශ්වයෝ අට දෙනෙක් බවට පත් වෙන්නේ ඒ ඒ දොස් තියෙන ආකාර අනුවමයි. මේ දෝෂ සහ අශ්වයෝ කියලා කියන්නේ කොටස් දෙකක් නෙමෙයි. ඒ ඒ දෝෂ අනුව තමයි අශ්වය කොටස් අටකට බෙදන්න පුළුවන්කම තිබෙන්නේ. අශ්වයෝ අට දෙනෙක් සහ අශ්ව දෝෂ අටක් දේශනා කළා. දැන් ඔබ දැනටත් කල්පනා කරන ඇති. ඉතින් අපිට අශ්වය ගැන දැනගෙන මොනව කරන්නද? ඈ අපිට අශ්වය නැහෙනි. එහෙම හිතන ඇති. හොඳ විමසීමෙන් අහගෙන ඉන්නකෝ. දේශනාව අවසානයේ අපි කාටත් ජීවිතයේ පින්නතුනේ පුදුම වටිනා උපදෙස් ටිකක් දෙනවා. අශ්ව දෝෂ 8ක් තියෙනවා පින්වත්නි. යම් කිසි වෙලාවක අශ්වාරෝහකයා කෙවිත අරගෙන පහරක් දීලා හොඳයි දැන් යන් කියලා නියෝග කළාම අශ්වයාට කෙවිටි පහර කාලා අර අශ්වාරෝහකයාගෙන් හොඳයි දැන් යන් කියලා නියෝගේ ලැබපු ගමන් සමහර අශ්වයෝ ඉන්නවා පින්නතුනේ ඉස්සරහට යන් කියලා පහරක් දුන්නට මේ අශ්වයා ඉසැනීම කරන්නේ පස්සට එන එක. පස්සට ඇවිල්ලා පිටෙන් කරත්තේ පෙරලනවා පින්නතුනේ. ඔන්න පළවෙනි අශ්ව දෝෂය කියනවා. පළවෙනි අශ්ව දෝෂය මොකද්ද? කෙවිති පහරක් දීලා හොඳයි දැන් යමන් කියලා අශ්වයාට පහරක් දුන්නම අශ්වයා කරන්නේ ආපස්සට ඇවිල්ලා ඒ කියන්නේ පිටුපසට ඇවිල්ලා පිටින් කරත්තේ පෙරලනවා. ඔන්න පින්නතුනේ පළවෙනිම අශ්ව දෝෂේ. ඊළඟට පින්නතුනේ අශ්වාරෝහකයා කෙවිතක් අරගෙන පහරක් දීලා හොඳයි දැන් යන් කියලා පින්වත්නි නියෝග කරනකොට නියෝග කරනකොට සමහර අශ්වයෝ ඉන්නවා පින්නතුනේ අශ්වයාගේ පසුපස කකුල් දෙක ඔසවලා පින්වත්නි පහර දෙනවා. පැහැදිලිද? කෙවිටි පහර දීලා කරත්තේ ඉඳගෙන හොඳයි දැන් යම් කියලා නියෝග කරපු ගමන් මස්වයා මොකද කරන්නේ? දැන් අශ්වාරෝහකයා ඉන්නේ කරත්තෙනේ. එසැනින්ම කරන්නේ පසුපස පාද දෙක ඔසවලා පින්නතුනේ ගහනවා පයින් කරත්තෙට. කරත්තේ කඩාගෙන යනවා කරත්තේ විතරක් නෙවෙයි අශ්වාරෝහකයටත් වදිනවා මේ පහර. ඔන්න දෙවැනි අශ්ව දෝෂේ. ඊළඟට කියනවා වෙනවත්නි අශ්වාරෝහකයා කරත්තේ ඉඳලා කෙවිටි පහරක් දීලා හොඳයි දැන් යන් කියලා අශ්වාරෝහකයා නියෝග කළ ගමම්ම නියෝග කළ ගමම්ම සමහර ආශ්‍රය මොකද කරන්නේ පින්වත්නි? මේ හිස නමලා හිස නමලා මේ කරත්තේ විය ගහ පින්නතුනේ හිසෙන් අතාරිනවා. හිස නමලා විය ගහ අතාරිනවා පින්නතුනේ. ඒ කියන්නේ කරත්තෙන් නිදහස් වෙනවා. ඔය තමයි කියනවා පින්වත්නි තුන්වෙනි අශ්ව දෝෂය. තුන්වෙනි අශ්ව දෝෂය. ඊළඟට පින්වත්නි කියනවා අශ්වාරෝහකයා කරත්තේ ඉඳලා කෙවිටි පහරක් දීලා හොඳයි දැන් යන් කියලා නියෝග කළ සැනින්ම පින්නතුනේ සමහර අශ්වයෝ ඉන්නවා පින්නතුනේ නොමග යනවා. නොමග යනවා කියන්නේ දැන් කෙවිති පහර දීලා හොඳයි දැන් යන් කියලා නියෝග කළාට යන්නේ යන්න ඕන පාර නෙමෙයි. එක්ක කැලේකට වදිනවා. එක්ක කටුපඳුරකට ඈ කටුගොහල් පිරිච්ච එහෙම කටුපඳුරකට පින්වත්නි කරත්තය ඇදගෙන දුවනවා. අන්න ඒ වගේ මග නෙමෙයි පින්නතුනේ නොමගට යනවා සමහර අශ්වයෝ. ඕක තමයි පින්නතුනේ හතරවැනි අශ්ව දෝෂය. ඊළඟට පින්නතුනේ අශ්වාරෝහකයා කරත්තේ ඉඳලා කෙවිටි පහරක් දීලා හොඳයි දැන් යන් කියලා නියෝග කළාම සමහර අශ්වයෝ ඉන්නවා පින්නතුනේ ඉදිරිපස පාද දෙක පින්නතුනේ තද කරගන්නවා ඉදිරිපස පාද දෙක තද කරගන්නවා තර කරගන්නවා පින්වත්නි ඉදිරිපස පාද දෙක හොල්ලන්නේ මේක අශ්වයන් අතර තියෙන පස්වෙනි දෝෂය කියනවා එහෙම අශ්වයොත් ඉන්නවා දෝෂ 8යි ඒ වගේම මේ දොස් එක එක තියෙන අශ්වයොත් 8 දෙනෙක්නේ. දැන් අපි පහක් සාකච්ඡා කළා. ඊළඟට කියනවා පින්වත්නි අශ්වාරෝහකයා කරත්තෙන නැගලා කෙවිතක් අරගෙන කෙවිටි පහරක් දීලා හොඳයි දැන් යන් කියලා අශ්වයාට නියෝග කළ සැනින් පින්නතුනේ සමහර අශ්වයෝ ඉන්නවා තමන්ට කැමැති පරිද්දෙන් යනවා. තමන්ට කැමැති පරිද්දෙන්. ඒ කියන්නේ අශ්වාරෝහකයට ඕන විදිහට නෙමෙයි අශ්වයාට ඕන හැටියට යනවා. අශ්වාරෝහකයට ඉක්මනට කරත්තේ ධාවනය කරන්න ඕනකම තිබ්බත් පින්වත් නේ අශ්වයා එහෙම යන්නේ අශ්වයා අශ්වයට ඕන හැටියට යනවා අශ්වාරෝහකයට ඕන හැටියට ඕන හැටියට නෙමෙයි ඒකත් අශ්ව දෝෂයක් ඒකත් අශ්ව දෝෂයක් 6 වෙනි එක ඊළඟට කියනවා අශ්වාරෝහකයා කරත්තේට නැගලා කෙවිටි පහරක් දීලා හොඳයි දැන් යන් කියලා නියෝග කළ ගමම්ම සමහර අශ්වයෝ ඉන්නවා පින්නතුනේ මොකද කරන්නේ කකුල් හතරම ඉදිරිපාද දෙකයි පසුපාද දෙකයි හතරම මහ පොළොවේ හිටවපු කණු වගේ පින්නතුනේ හිර කරගන්නවා. හෙල්ලෙන්නේවත් නැහැ. හෙල්ලෙන්නේවත් නැහැ. හරියට මේ මහ පොළොවේ හිටෙව්වා වගේ. හෙල්ලෙන්නේවත් නැහැ. එක කකුලක්වත් හොලවන්නේ අඩියක්වත් තියන්නේ. පින්නතුනේ මේ තමයි අශ්වයන් තුල තියෙන හත්වැනි අශ්ව දෝෂය. හත්වැනි අශ්ව දෝෂය. ඊළඟට කියනවා පින්නතුනේ කෙවිතක් අරගෙන අශ්වාරෝහකයා හොඳයි දැන් යන් කියලා නියෝග කළ ගමන්ම පින්නතුනේ සමහර අශ්වයෝ ඉන්නවා යන් කියලා නියෝග කළ ගමන්ම පින්නතුනේ අතපය හකුළු වල එතනම නිදිනවා මේක තමයි පින්නතුනේ අටවැනි අශ්ව දෝෂය අටවැනි අශ්ව දෝෂය ඔන්න ඔය අශ්ව දෝෂ අට අශ්වයන් ළඟ අශ්වයන් ළඟ තියෙනවා ඒ අට තිබෙන්නා වූ අශ්වයන් වශයෙන් ගත්තම අට දිනක් පින්නොත් පළවෙනිම දෝෂේ තමයි යම් කියලා නියෝග කළාම පස්සට ඇවිල්ලා කරත්තේ පෙරලනවා දෙවෙනි දෝෂේ තමයි යම් කියලා කෙවිටි පහරක් දීලා නියෝග කළාම මොකද කරන්නේ පසුපස පාද දෙක ඔසවලා කරත්තේ පහර දෙනවා කරත්තේ ඉඳලාමයි නියෝග කළේ යම් කියලා යම් කියලා කිව්වට නියෝගේ ආපු පැත්තටම පසුපස පාදක ඔසවලා පහර දෙනවා වෙනවා ඊළඟ දවසේ කියනවා හිස නමල කරත්තේ කරත්තේ වියගහ බිම දානවා. ඊළඟ දවසේ තමයි යම් කියලා නියෝග කළාම නොමග යනවා. නේද? නොමග යනවා. ඊළඟ දෝෂේ තමයි යම් කියලා නියෝග කළාම ඉදිරිපාද දෙක හිර කරගන්නවා. තද කරගන්නවා. ඊළඟ දෝෂේ තමයි පින්නතුනේ යම් කියලා නියෝග කළාම අශ්වාරෝහකයා කියන විදිහට නෙමෙයි අස්වැයට ඕන හැටියට යනවා. ඊළඟ දෝෂේ තමයි යම් කියලා නියෝග කළාම කකුල් හතරම මහ පොළොවේ හිටෙව්වා වගේ තද කරගන්නවා. අඩියක්වත් හෙල්ලෙන්නේ අවසන් දෝෂේ තමයි යම් කියලා නියෝග කළාම අතපය හකුලලා එතනම එතනම නිදිනවා. දැන් මේ දෝෂාට දැනගත්තා කියලා අපිට මොකද? පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ වගේ තමයි පුරුෂයෝ අට දෙනෙකුත් පුරුෂ දෝෂාටකුත් තියෙනවා කිව්වා. ඔන්න දැන් පින්වත් මේ සූත්‍රය ඔය ඇත්තම් පිටට පෙරලෙන වෙලාව. දැන් මෙච්චර වෙලා සූත්‍රයේ තිබ්බේ අස්වැගේ පිටේ. දැන් තියෙන සූත්‍රේ ඔය ඇත්තන්ගේ පිටේ. දැන් බලන්න ඕන පින්වත්නි ඔය ඇත්ත ළඟ මේ කියන විදිහේ දෝෂ දෝෂ තියනවද? ඔන්න බලන්න. මේ දෝෂ තියෙනවා නම් මොකද කරන්න ඕනේ? බුදු මුවින් දොස් කියලා වදාළ දේ කවදාකවත් අපිට යහපතක් දියුණුවක් සැපයක් සැනසෙල්ලක් නම් උදා කරන්නේ. එහෙමනම් මේ දොස් ටික වහ වහාම දුරු කරගන්න වීරිය කරන්න ඕන හරියට මොන වගේද මාරාන්තික රෝගයක් වැළඳිච්ච කෙනෙක් පින්නතුනේ ඒ රෝගේ සුවපත් කරගන්නේ එක නේද ලොකුම වැඩේ කරගන්නේ ඈ එයාට තියෙන ලොකුම උපක්‍රමය ලොකුම උත්සාහය මොකද්ද ඒ රෝගයෙන් නිදහස් වෙන එක නේ මොකද මේ රෝගයෙන් අපි දරුණු පීඩා පීඩා විඳිනවා අන්න ඒ වගේ තමයි මේ දෝෂය ඔබ ළඟ තියෙන්නේ මොකද්ද කියලා පින්වත්නි හොඳට සිහිනුවණින් තමන් දිහාවට හැරිලා බලලා පින්වතුනේ තමන්ව එක කොනක පටන් කොනක දක්වා තමන් පිළිබඳ හොඳ විමසීමක් ආරම්භ කරන්න ඕනේ. එහෙම ආරම්භ කරලා අපි ළඟ තියෙන දොස් දුරු කරගෙන නිදොස් පුද්ගලයෝ බවට පත් වෙන්න හිත හදාගන්න ඕන උත්සාහවන්ත වෙන්න ඕනේ. පින්නතුනේ පළවෙනි අස්ව දෝෂය කිව්වා මොකද්ද? කෙවිටි පහර දීලා යන් කියලා නියෝග කළාම පසුපසට ඇවිල්ලා හරත්ය පෙරලනවා කිව්වා. පින්නතුනේ ඒ වගේ තමයි මේ ලෝකේ අපි හිතමුකෝ යම්කිසි කෙනෙක් තව කෙනෙකුගේ වරදක් දැකලා ඒ වරදට චෝදනා කරනවා කියලා. පැහැදිලිද? දැන් දරුවෙක් ඉන්නවා. ඒ දරුවා වරදක් කළාම අපි හිතමුකෝ දෙමව්පියෝ චෝදනා කරනවා. ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ කළ වරදකට මහා සංඝරත්නේ චෝදනාවක් කරනවා. හැබැයි මේ චෝදනා කරනවා කියන්නේ බනිනවා කියන එක නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. චෝදනා කරනවා කියන්නේ එකක්, බනිනවා කියන්නේ තව එකක්. ඔබට වැඩියෙන් පුරුදු මොකද්ද? ඔය හැත්තන්ට වැඩියෙන් පුරුදු මොකද්ද පින්නොත්? බනින එකනේ. චෝදනා කරන එකේ බනින එකේ වෙනස මොකද්ද? දැන් අපි හිතමු ඔබ දරුවෙක් වරදක් කළාම දරුවාට බනින එකද කරන්නේ චෝදනා කරන එකද කරන්නේ? දරුවාට බනින එකනේ. බනින එකේ ස්වභාවය තමයි මොකට බනිනවද කියලා බැනුම් අහන කෙනා දන්නෙත් නැහැ සමහර විට. පැහැදිලිද? බනිනවා කියන එකේ ස්වභාවය තමයි පින්වතුනේ මොකටද බනින්නේ කියලා බැනුම් අහන කෙනා දන්නේ නැහැ. මොකද බනින්නේ මේකට කියලා සැල කරලා නෙවෙයි බනින්නේ. හැබැයි එහෙම බැන්නාම මොකද වෙන්නේ? වරදක් නොකියා බනිනකොට ඒ බැනුම ලබන කෙනා තුල උපදින්නේ පින්නතුනේ द्वේෂය. ඒ द्वේෂය උපන්නම පළවෙනිම දේ තමයි නුවණ කියන එක වැහිලා යනවා. බුද්ධිය වැහිලා යනවා. එතකොට වරද පස්සේ කිව්වත් ඒ වරද වරද හැටියට දැකගන්න දැකගන්න ශක්තියක් එයාට නැති වෙනවා. චෝදනා කරනවා කියන්නේ මොකද්ද? නුඹ මෙන්න මේ වරද මෙතනදී අසවල් දවසේ කළා කියලා කළ වරදින් චෝදනා කරනවා. ඒක බනින්නේ. දැන් බැන්නම බලන්නකෝ වරද කියන්නේ හැබැයි පින්නතුනේ බනිනවා සමහර විටකදී ඒ බනින්නේ එයාටමත් නෙමෙයි. දරුවෙක් නම් වරදක් කළේ ඒ පරපුරටම බනිනවා. ඒ බැනුමෙන් උපදින්නේ හුදෙක් ද්වේෂය විතරයි. කිසිවෙක් අවබෝධය කරා යන්නේ යන්නේ නැහැ. චෝදනාව කියලා කියන්නේ චෝදනාවේදී ඔහුගේ ගෝත්‍රය පරපුර ගැන ආපහු මතක් කරන්නේ චෝදනා කරන එකේදී මතක් කරන්නේ ඔහු කළ වරද වරද විතරයි. ඒ වරද සිහි කළාම ඔහුගේ අවධානය යොමු වෙනවා මේ වරද දිහාවට. පැහැදිලිද? වරදක් කළා කියලා වරද මතු කරලා චෝදනා කරනකොට කාගෙවත් ආත්මාභිමානයට හානි වෙන්නේ නැහැ. හැබැයි බැන්නම බැනුම් අහන අයට ඔච්චර කේන්ති යන්නේ ඇයි? Tamange ආත්මාභිමානයට ඒක හානියක් වෙච්ච නිසා. ඒ නිසා ඔබ වුණත් මතක තියාගන්න ඔබේ දරුවෙකුට වුණත් වරදක් කළොත් දරුවෙක් ඒ වරදට බනින එක නෙමෙයි කරන්න ඕනේ චෝදනා කරන එක වරද කියන්න පුතේ ඔයා මෙන්න මේ වරද කරලා තියෙනවා. පුතේ ඔයා මෙන්න මේ වරද කරලා තියෙනවා. මේක වරදක්. මේ වරදේ ආදීනව කියලා දෙන්න. බනින්න යන්න එපා. වරදේ ආදීනවේ කියලා දෙන පුතේ මේක මෙහෙම වුණොත් ඔයාගේ ජීවිතේ ඉවරයි. ඉගෙන ගන්න කෙනෙක් නම් පුතේ ටික කාලයයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒ ටික කාලේ දුක් විඳොත් ජීවිතේ සැප විඳින්න පුළුවන්. හැබැයි දැන් ওই ටිකේ ඔයා ඔය හොයන සැපේ හොයාගෙන ගියොත් සදාකාලිකව තියෙන්නේ දුක් විඳින එක. අන්න ඒ විදිහට තෝරලා දෙන්න. බනිනකොට ඕවා කියන්න පුළුවන්ද පින්වත්නි? ඕවා කියන්න බෑ. මතක තියාගන්න බනින කෙනා කරන්නේ බරපතල වරදක් අර වරද කළපු කෙනාටත් වඩා සමහර විට. හැබැයි චෝදනා කරනකොට හරියට කරන්න පින්වත්නි. බොරුවට චෝදනා කරන්න එපා. චෝදනා සූත්‍රය කියලා වෙනම සූත්‍රයක් තියෙනවා. චෝදනා කරද්දී අපිට චෝදනා කරන්න ක්‍රම තියෙනවා. ප්‍රමාණයට චෝදනා කරන්න ඕනේ. ඒ කියන්නේ 5000ක් හොරකම් කළා නම් ඒ හොරකම ලොකු කරලා පෙන්වන්න 7000ක් කරන් තියනවා කියලා කිව්වොත් එහෙම ඒක බොරුවක්. Tamanට බර කරලා කියන්න ඕන වුණාට හොරා දන්නවනේ ගත්තු තරම නේද? ඒ නිසා 5000ක් නම් සොරකම් කළේ ඔයා 5000ක් කරන් තියනවා කියලා සත්‍යයෙන් චෝදනා කරන්න ඕනේ. අසත්‍යයෙන් නෙමෙයි. ඒ වගේම සුදුසු වෙලාවේ චෝදනා කරන්න ඕනේ. දැන් අපි හිතමු දරුවෙක් වර දරුවෙක් කළ වරදක් ගැන ඔබට ආරංචි වෙනවා. දරුවා පාසල් ඇරිලා ඊළඟට අමතර පන්තිත් ගිහිල්ලා බඩ ගින්නේ මහන්සි පිට ගෙට ගොඩ වෙනකොටම චෝදනා කළොත් ඒ දරුවට අවබෝධය කරා මනස මෙහෙවන්න බෑ මොකද ඊට වඩා බඩගින්න ලොකුයි දරුවට මහන්සිය ලොකුයි සුපුරුදු විදිහටම ආදරයෙන් සෙනෙහසින් මොකද මේ වරද කළා කියලා දරුවා පිළිගත්තත් gedirin ඉලවන්නේ ඒ නිසා මේ දරුවට කන්න බොන්න දීලා හොඳට නෑවට පස්සේ ඇඟ නිවුනට පස්සේ හිත නිවුනට පස්සේ ඔන්න සුදුසු දක්ෂ අම්මා කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් මොකද කරන්නේ? ඒ දරුවා තරමක් නිවුණු වෙලාවක් වෙනකන් ඉන්නවා. සමහර විටකදී මේ මොහොත දරුවා නිින්දට ගියපු වෙලාව වෙන්න පුළුවන්. කාටත් හොරෙන් ඇඳ ළඟට ගිහිල්ලා ඇඳේ කොනක වාඩි වෙලා ඔළුව අත ගාන ගමන් අහනවා පුතේ මෙහෙම වරදක් ගැන ඔයා අතින් වෙච්ච මට ආරංචියක් ලැබුණා. පුතේ එහෙම වරදක් කළොත් එහෙමනම් විපාක මෙහෙමයි. අන්න අවබෝධ කරගන්න දරුවගේ හිත නිමිලා තියෙනවා. නේද? දරුවගේ හිත නිමිලා. ඒක නිසා මේ චෝදනා කරනකොට පින්නතුනේ වේලාවට කරන්න ඕනේ සත්‍යයෙන් කරන්න ඕන බොරුවට කරන්න බෑනේ මෙන්න මේවත් අපි දැනගෙන ඉන්න ඕන පින්වත්නි දැන් දරුවෝ විතරද වැරදි කරන්නේ ඈ වැඩි හිටියොත් වැරදි කරනවා එහෙනම් මතක තියාගන්න මේ සූත්‍රයේ කරුණු ටික ඔය ඇත්තන්ටත් අදාළයි මේ ලෝකේ කවුරු හරි කෙනෙක් කළ වරදකට චෝදනා කරනවා. අපි හිතමු අම්මා කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් දරුවා කළ වරදකට චෝදනාවක් කරනවා. වරදක් කියලා දෙනවා. වරද තීරුම් කරනවා. ඔබ මේක ගලපා ගන්න ඔබ කළ වරදක් ගැන තව කෙනෙක් චෝදනා කරනවා. ඔබට වරද කියනවා. ඔබ ඔබට වරද පෙන්නනවා. එහෙම පෙන්නකොට සමහර මිනිස්සු ඉන්නවා පින්නතුනේ මොකද කරන්නේ? ඔයා මෙන්න මෙහෙම වරදක් කරලා තියෙනවනේ. කිව්ව ගමම්ම එතන ඉඳලා කවද්ද? මට මතක නෑනේ. එහෙම දෙයක් කළා මන් දන්නේවත් නෑනේ කියලා මතක නැති විලාසයක් පෙන්වමින් පින්නොතුනේ පටලවනවා. Taman වරදක් කළා කියලා පිළිගන්නේ. මේ වරද ඔබ කළා කියලා කිව්වම නෑනේ මට මතක නෑනේ. කොහෙද මේ හොඳටම මතකේ තියෙනවා. සමහර විටකදී මේ ඊයේ දවසේ කරපු වරදක් ගැන අද දවසේ කියන්නේ. හැබැයි කියනවා මතක නෑනේ. මතක නෑනේ. අරයා මතක නෑනේ කියනකොට වරද පෙන්නන කෙනා නිකන් මහන්සි වෙනවද නැද්ද? වරද පෙන්නන කෙනා නිකන් මහන්සි වෙනවා. පළවෙනි පුරුෂ දෝෂය ඕක කියනවා. හරියට මොන වගේද? අස්වැයට යන් කියලා කිව්වහම පස්සට ආවා වගේ කියනවා. දැන් ඉතින් ඉදිරියට යන්න බෑනේ. වරද සකස් වෙන්න ඕන පින්වත්නි. ඔබගේ වේවා, මගේ වේවා, ගිහි වේවා, පැවිදි වේවා, බාල ළමුන් වේවා, වැඩිහිටියෝ වේවා වරදක් කළාම ඒ වරද කෙනෙක් පෙන්නකොට ඒ වරද හරි ඒක ඇත්ත මගෙන් වුණා කියන එක අපිට ලැජ්ජාවක් නෙමෙයි ලැජ්ජාවට කාරණේ වෙන්නේ වරද දැන දැනත් ඒ වරද හරි කියලා කියන්න පොරබදනවා නම් ඒක තමයි ලැජ්ජාව මේ ලෝකේ මිනිස් වතින් වැරදි වෙනවා නේද වැරදි වෙනවා හැබැයි වඩාත්ම වැදගත් වෙන්නේ වරද වරද හැටියට දැකලා ධර්මයෙන් ඒකට පිළියම් කරන එක ඔන්න පළවෙනි දෝෂේ එහෙනම් මොකද්ද සමහරුන්ට වැරදි කියලා දෙන්න ගියපුවාම මතක නෑනේ. මගේ අතින් එහෙම දෙයක් වුණා මං නම් දන්නේවත් නෑනේ කියලා පින්වත්නි පටලවනවා. වරද හදාගන්නේ වරද පිළිගන්නේ ඔය පළවෙනි දෝෂය කියනවා මිනිස්යන් ළඟ තියෙන. දෙවෙනි දෝෂය කියනවා ඔයා මෙන්න මේ වරද කරලා තියෙනවා. ඔයාටින් මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා කිව්වම එක පාරම මොකද කියන්නේ ආපස්සට චෝදනා කරනවා මට එහෙම කියන්න ඔයා කවුද එහෙම අහනවා දැන් මේවා මේ වෙන්නේ නැති දේවල්ද පින්නොත්ටි කෙනෙක්ගේ වරදක් පෙන්වුවා මට මට කියන්න ඔයා කවුද? පෝසත් මිනිස්සෙක්ගේ වරදක් දුප්පතෙක් පෙන්වුවොත් එහෙම සල්ලි වලින් මත් වෙච්ච මිනිස්සු දිලින්දගෙන් අහනවා මගේ වරද පෙන්වන්න ඔයා කවුද? ඔයා මහලොකු කෙනෙක්ද? ඈ පොඩි කෙනෙක් පොඩි දරුවෙක් පින්නුතුනේ වරදක් පෙන්වුවොත් වැඩිහිටියෙක්ගේ ළමයි ඉන්න ඕනේ ළමයි විදිහට කියනවා. ඔන්න මානේ මානේ ළමුන්ට වරදක් පෙන්වන්න බැයිද පින්වත්නි අපිට? පුළුවනි. නේද? හොඳට හිතන්නකෝ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ දෙවැනියා. මහා ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අගපදවි ලැබූ උත්තමයා. ධර්ම සේනාධිපතීන් වහන්සේ උන්වහන්සේ දවසක් මළුවාම දිනකොට සිවුරු කොනක් මළුවේ ඇතිල්ලිනවා මේක දැකලා අවුරුදු 7ක සාමණේරයන් වහන්සේ නමක් කියන අවුරුදු 7යි කාටද කියන්නේ මේ ශාසනයේ දෙවැනියට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ සිවුරු කොනක් බිම ගෑවෙනවා. ඒ වෙලාවෙම මලුව අමදින එක නතර කළා. මලුව අමදින එක ඒ වෙලාවෙම නතර කරලා කලේ සිවුර හදාගත්තු එක. අද එහෙමනම් ආයතනයක ප්‍රධානීෙකුට ඒ ආයතනයේම කම්කරුවෙක් වරදක් පින්නුත් එහෙනම් එදා ඒ ආයතනයේ රස්සාව කරන අන්තිම දවස වෙනවා. බලන්නකො විනයක් නැති සමාජෙ හැටි. ධනයෙන් මත් වුනහම, කුලයෙන් මත් වුනහම, වයසින් මත් වුනහම මෙන්න මේ වගේ ලාමක හිස් දේවල් වලින් මත් වුනහම කිසි කෙනෙක් පෙන්වන වරදක් දකින්න තරම් පින්වත්නි ගුණයක් නැහැ. ඒ ගුණවන්තකම් තමයි අපිට වටින්නේ නේ. ඒ ගුණවන්තකම් අපිට වටිනවා. පින්නතුනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙලාවෙම සිවුර හදාගෙන පින්නතුනේ අමදිනේක පසක තියලා අවුරුදු 7 සාමණේරයන් වහන්සේ ළඟට වැඩියා සාරිපුත්ත හාමුදුරුවෝ. වරදක් කියලා දුන්නා නම් කවුරු වුණත් ගුරුවරයෙක්. කවුරු වුණත් ගුරුවරයෙක්. ළඟට ගිහිල්ලා ඇහුවා ආචාර්යයන් වහන්සේ මෙහෙම හරිද කියලා ඇහුවා. බලන්නකෝ. අර ශාසනයේ දෙවැනි උත්තමයා අර පුංචි සාමණේරයන් වහන්සේට දීපු වටිනාකම බලන්නකෝ. gedara dore අම්මලා තාත්තලා දරුවන්ට මෙහෙම වටිනාකමක් දෙනවද? දරුවන්ගේ අදහස් වලට දරුවන්ගේ යෝජනා වලට වැඩිහිටියෝ වෙච්ච අම්මලා තාත්තලාගේ කන්වල ඉඩ තියනවද? මේවා හිතලා බලන්න. හොඳ සිහිනුවණින් හිතලා බලන්න. අපි කරමු කියලා දරුවන් එක්ක යෝජනා වශයෙන් ගේන දෙමව්පියෝ බොහෝම අඩුයි. අපි හිතන් ඉන්නවා දරුවෝ කියන්නේ අපේ සේවකයෝ කියලා. ඒ නිසා තනි තීරණ වැඩි හිටියෝ ගන්නවා. නෑ අපිට වඩා දුර සමහර විටකදී පුංචි මනසට පේන්න පුළුවන්. ඒ නිසා ඒ පුංචි අහිංසක හිත්වලින් එන පිරිසිදු අදහස් මේවා කිලුටු නෑ අපේ වගේ. මේ වැඩිහිටියන්ගේ තමයි අදහස් හරි කිලුටු වින්නොත්. මේ පුංචි මල් වගේ හිත්වලින් එන පිරිසිදු අදහස් වලට පින්නතුනේ ඒ අදහස් තමයි වචනවලට නැగిලා ඉන්නේ. ඒවට වටිනාකමක් දෙන්න. පුංචි දරුවෙක් වුණත් වරදක් කියලා දෙනකොට මෙහෙම වුණානම් හොඳයි නේද කියලා කියනකොට කොහොම වුණානම්ද කියලා ඒකට ඇහුම්කන් දෙන්න. ඒකට වටිනාකම් දෙන්න හුරු වෙන්න. පින්වත්නි, සමහර මිනිස්සු ඉන්නවා වරදක් පෙන්නපු ගමන් එහෙම මට වරදක් කියන්න ඔයා කවුද කියලා අහනවා. මට මේවා කියන්න ඔයා කවුද? ඔයා මහලොකු කෙනෙක්ද? එහෙම කියලා අහනවා. ඔන්න බලන්න ඕක තමයි කියනවා දෙවනි දෝෂය හරියට මොන වගේද අශ්වයාට යන් කියලා නියෝග කළාම පසුපාද දෙකෙන් කරත්තටම පාර දුන්නා වගේ. අන්න අශ්ව දෝෂේ තියෙනවා කවුරු ළඟද? මිනිස්සු ළඟ. ඊළඟට කියනවා දේශනාවේ ඔයා මෙන්න මේ වරද කළා කියලා චෝදනා කළාම වරදක් පින්නපුවාම සමහර මිනිස්සු ඉන්නවා පින්නතුනේ මොකද කරන්නේ? මම විතරක් නෙමෙයි. ඔයත් මෙහෙම වැරදිකාරයෙක්නේ. මං විතරද වැරදිකාරයා? ඔයත් වැරදිකාරය ඉන්නේ. ඔයත් එහෙමනේ. ඔයාලා සකස් වෙලා ඉන්න බෑ ඉස්සෙල්ලා. එහෙනම් ඔයා ඉස්සෙල්ලා හැදෙන්න කියලා විරෙලා අර වරද පෙන්නන කෙනාට ආපස්සට පින්නත් චෝදනා කරනවා. අනුන් වැරදි කළා කියන එක අපේ වරද නිවැරදි වෙන්න හේතුවක් නෙමෙයි. දැන් ඔබට යමෙක් වරදක් පෙන්නනවා. එයාත් කරන වැරදි ඇති. ඒක වෙනම දෙයක්. හැබැයි එයා වැරදි කරනවා කියන එක ඔබ කළ වරද වරදක් නොවෙන්න කාරණයක්ද? වරදක් නොවෙන්න කාරණයක් නෙමෙයි. ඒ නිසා තමන්ගේ වරද වරද හැටියට දැක්කනම් ඒ වරද තව කෙනෙක් එක්ක සංසන්දනය කරන්න යන්න එපා පින්නොත්. වරද වරදමයි. මොනතරම් සංසන්දනය කළත් වරද වරදමයි. අපි වසක් අරගෙන අනේ එහෙනම් අරයත් වහ බිව්වේ කියලා අපි බිව්වෝ. හා මොකද නෙයා බීපු නිසා අපි මැරෙන්නේ නැතුවේද? ඒ නිසා ඔන්න ඔහොම පින්නතුනේ ස්වභාවයක් තියෙනවා. මං විතරද වැරදි කළේ? ඔයත් කරානේ එහෙනම්. ඔයාගේ වැරදි ඉස්සෙල්ලා හදාගන්න මට කියන්න කලින්. මේවා ඔයත්න්ට අත්දැකීම් නැද්ද පින්වත්නි? මේ කිය මං සමහර විට ඔයත්න්ගේ කටිමුත් කියවිච්ච අවස්ථා ඇති. මේවා දෝෂ. ශාසනයක් ඇතුලේ වැඩෙන්න බැරි, හැදෙන්න බැරි දෝෂ මේවා. ඒවා සකස් වෙන්න ඕනේ. නිවනට සාදුකාර දුන්නට වැඩන්නේ මේ දුස් අපි ළඟ අපි ළඟ තියෙද්දි ඊළඟට කියනවා පින්නතුනේ සමහර මිනිස්සු ඉන්නවා ඔයා මෙන්න මේ වරද කළා කියලා වරදක් පින්වත්දි චෝදනාවක් කරද්දී ඒ අය මොකද කරන්නේ පින්වත්නි ඒ ඒක අහපු ගමන්ම තරහා බව පෙන්නනවා කොහෙවත් නැති කේන්තියක් ගන්නවා කේන්තියක් අරගෙන එහෙම කොහොමද කියලා මහා සද්දෙන් වචන දෙක තුනක් කියලා වෙන වෙන කතා ටිකක් කියලා පින්වත්නි මොකද කරන්නේ ප්‍රශ්නේ යට ගහලා දානවා දැන් බලන්නකෝ පුංචි වරදක් පෙන්වන්නේ. පෙන්නපු ගමන් මොකද කරන්නේ පින්වත්නි? මහ සද්දෙන් කෑ ගහන්න පටන් ගන්නවා. එතකොට වරද පෙන්වන මිනිස්සු එහෙම්ම නිහඬ වෙනවා. මේවා වෙන්නේ නැද්ද? මේවා මේ පරිද්දෙම වෙනවා පින්වත්නි. මේ සූත්‍ර එදාටත් වඩා වළංගු අදට අදටත් වඩා වළංගු හෙටට. බලන්නකො හුඟක් මිනිස්සුන්ගේ වැරදි පෙන්නපුවාම වරද දකින්න නැතුව පින්නතුනේ එයා මහ සද්දෙන් වීරයෙක් වගේ කෑ ගහන්න පටන් ගන්නවා. නොයේ කෝපය, ద్వේෂය මට හොඳට තරහ යන කෙනෙක් මට තරහ ගියොත් එහෙම මොනවා වෙයිද දන්නේ කියලා වෙන වෙන කතා වලින් පින්නතුනේ ඔන්න අර වරද පින්නපු එක යටපත් කරලා දානවා. කවදාකවත් සාසනේ දියුණු වෙන්නේ එන්න එන්න කුසලය පිරිහෙනවා මිසක කවදාකවත් කුසලයේ වැඩෙනවා කියලා එකක් නෑ. එන්න එන්න අකුසලය දුරු වෙනවා කියලා එකක් නෑ. අකුසලය වැඩෙන එකමයි වෙන්නේ. හරියට මොන වගේද? පින්නතුනේ අර අස්වැයට යන් කියලා කිව්වම කටුපඳුරකට හරි පින්වත්නි වෙන කොහේ හරි කැලේකට හරි කරත්තය ඇදගෙන දිව්වා වගේ නොමග ගැව්වා. නොමග ගියා. ඔන්න දෝෂයක්. ඊළඟට කියනවා සමහර මිනිස්සු ලෝකේ ඉන්නවා ඔයා මෙන්න මේ වරද කරලා තියෙනවා කියලා වරදක් පෙන්වද්දි චෝදනාවක් කරද්දි චෝදනාවක් කරද්දි මොකද කරන්නේ පින්වත්නි කියනවා එහෙමද එහෙම කොහොමද වෙන්නේ කියලා මේ මහ පිරිස මැද අතපය විසි කර කර පින්නතුනේ කෑ ගහනවා දැන් වරද පෙන්නන කෙනා කරුණාවෙන් කියනවා නේ ඔයා මෙන්න මේ වරද කරලා තියෙනවා බලන්නකෝ කිව්ව ගමන් එහෙම කොහොමද කියලා මේ මහා සෙනග මැද පින්නතුනේ අතපය විසිකර කර සාහසික විදෙහෙට පින්නවත් හැසිරෙන්න පටන් ගන්නවා එහෙම හැසිරෙන්න පටන් ගත්තාම අර කරුණාවෙන් වරද පෙන්නපු කෙනාට මොකද වෙන්නේ එයාටම මේ වරද පෙන්නන එක එපා වෙනවා මොකද එයා මේ වගේ හැසිරීම් වලට කැමති කෙනෙක් නෙමෙයි දැන් මේවෙන් බලාපොරොත්තු වෙන්න ඕන එකක් මම අරයට වරදක් පෙන්නකොට එදා මෙයත් හැසිරුනේ මෙහෙමයි කියලා දැන් ඔය ඇත්තන්ට මතක් වෙලා ඇති මේ සූත්‍රය කියාගෙන යනකොට ඊටත් වඩා වටිනවා ඔය ඇත්තු හැසිරිච්ච විදිහ බලන්නකො වෙන කෙනෙක් වැරදි පෙන්වද්දි මේ මේ මේ කියන ඒවාට අහුවෙලා නැද්ද අඩු වැඩි වශයෙන් මතක තියාගන්න අනුන් තුල දොස් දකින්න එක නෙමෙයි මේ දොස් Taman තුලින් දකින්න එක තමයි පින්නතුනේ සකස් වීමේ පාර සමහර අය ඉන්නවා පින්වත්නි මොකද කරනවා කියන්නේ පිරිස මැද අතපය විසි කර කර කෑ ගහනවා. කෑ ගහපුවම අර මිනිස්සු පින්නතුනේ හිමීට චෝදනා කරන එක වරද පෙන්නන එක පැත්තකින් තියලා හා හා එහෙනම් කමක් නැහැ. ඔයාට හොඳයි නම් මට මොකද කියලා යාලා නිදහස් වෙලා යනවා. ඒකෙන් අරයා නිදසුණාද? නෑ එයා තුල වරද වැඩි වුණා මිසක වරද සකස් වුන්නේ. කවදාකවත් සාසනේ කුසල් වැඩින්නේ, දියුණු වෙන්නේ පිරිහීමමයි. ඊළඟට කියනවා දේශනාවේ හරියට මොන වගේදර අශ්වයා ඉදිරි පාද දෙක හිර කරගත්තා වගේ කියනවා. බලන්නකො මේ බුදුරජාණන් වහන්සේ මේ ගලපන හැටි අශ්ව දෝෂාටට පුරුෂ දෝෂාට. ඊළඟට කියනවා යමෙකුට වරදක් පෙන්වද්දි චෝදනාවක් කරද්දි සමහර මිනිස්සු ඉන්නවා පින්වතුනේ මේ වරද කියලා දෙනවා. මේ මෙන්න මේ වරද ඔයා කරලා තියෙනවනේ කියලා කියනවා. කියද්දි පින්නතුනේ වරද පෙන්නන කෙනාට ඒ මොකුත් කියන්නේත් නැතුව එයා යනවා යන්න. දරුවෙකුට වරදක් කියනකොට අම්මලා තාත්තලා ඒ ඉන්න තැනින් දරුවා නිශ්ශබ්දවම නැගිටලා තමන් කාමරයට කියලා දොර වහගන්නවා. පැහැදිලිද? ස්වාමියාගේ වරදක් බිනිද පෙන්නකොට ස්වාමියා මොකුත් කතාවක් නැතුව නෑ එහෙම දෙයක් උනේ නෑ කියන්නෙත් නෑ. නෑ එහෙම දෙයක් වුණා ඒක මගේ අතින් වෙච්ච ප්‍රමාද දෝෂයක්. ආයේ එහෙම වෙන්නේ නෑ කියලා විනයක් ඇතුව එහෙම වෙන්නෙත් නෑ. සකස් වෙන්නෙත් නෑ. නිශ්ශබ්දවම වාහනේ අරගෙන යනවා යන්න. කියන කෙනා විතරක් කරුණාවෙන් වරද පෙන්නන කෙනා විතරක් පින්නතුනේ මහන්සි වෙනවා. වරදක් පෙන්වන්නේ හොඳට මතක තියාගන්න ඔබට ආදරයත් කරුණාවත් ඇති කෙනා. ලෝකේ ආදරයයි කරුණාවයි නැති මිනිස්සු අපේ වැරදි පෙන්වන්නේ පින්වත්. මේ මිනිස්සු කරන්නේ ඒ වැරදි හරි කියලා අනුමත කරන එක. හැබැයි අපිට වැඩියෙන්ම කේන්ති යන්නේ කොතනද? වැරදි පෙන්වන තැන. හැබැයි අපේ වැරදි පෙන්වන්නේ අපිට කරුණාව ආදරේ වැඩි මිනිස්සු. ඒ වරදින් විනාශ වෙනවා බලාගෙන ඉන්න බැරි කමට. ඇතැම් අය ඉන්නවා පින්නතුනේ වරද පෙන්නපුවාම එයාලා කට පියාගෙන යනවා යන්න පින්වත්නි. ඒක නිවැරදි ප්‍රතිපදාව නෙමෙයි. වරදක් කළේ නැතිනම් නෑ මං එහෙම වරදක් කළේ නෑ කියලා එක්කෝ ඒකට හේතු කියන්න ඕනේ. නැතිනම් පින්නතුනේ වරදක් කළා මට සමා වෙන්න කියන වචනේ කියන්න ඕනේ. මේ සමා වෙන්න කියන වචනේත් එක්ක මහ පුදුම ಗುಣධර්ම තියෙනවා. ඒ සමා වෙන්න කියන වචනේ නැති ලෝකේ කවදාකවත් හැදෙන්නේ සකස් වෙන්නේ දියුණු වෙන්නේ මානය දුරු වෙන්නේ මහ උද්දච්චකමක් තමයි පින්නතුනේ ඇතුළාන්තේ වැඩෙන්නේ. ඒ නිසා වරදක් සිදු වුණා නම් සමා වෙන්න කියලා කියන්න තරම් අපි ගුණවන්ත වෙන්න ඕනේ මානයෙන් දුරු වෙන්න ඕනේ. ඒක ගුණයක්. හරියට මොන වගේද පින්නතුනේ මේ කැමැති පරිද්දකින් යනවා කියන්නේ වරද කියලා දෙද්දී හරියට අර අස්වැයා එයාට ඕන විදිහට යනවා වගේ අස්වාරෝහකයට ඕන හැටියට නෙමෙයි. තවත් සමහර මිනිස්සු ඉන්නවා තමන්ගේ වරදක් පෙන්නකොට කවුරු හරි චෝදනාවක් කරනකොට එයාලගේ ස්වභාවය තමයි පින්වත්නි වචනයක්වත් කියන්නේ කොච්චර ඇත්ත අහගන්න ගියත් මොනතරම් වැරද කියලා දුන්නත් කටක් අරින්නේ නැහැ පින්වත්නි. පැය දෙකක් තිස්සේ අවවාද කළත් අඩුම තරමේ පින්නතුනේ එකම එක වචනයක්වත් පිට කරන්නේ අපි කියන්නේ හරියට ගල් ගිල්ලා වගේ කියනවා කියනවා කියනවා කියනවා ඒත් නෙවෙයි කටහරින්නේ කියන කෙනාම හිම්බත් වෙලා අතාරිනවා හරියට මොන වගේද අර අශ්වයට යන් කියලා කිව්වම කකුල් හතර පොළවේ හිටෙව්වා වගේ කණු හතරක් වගේ හිටියා කියනෝනේ අඩියක්වත් දෙල්ලන්නේ නැතුව අන්න ඒ වගේ කියනවා සමහරු ඉන්නවා මොනවා කියලාවත් වචනයක් නම් ගන්න බෑ මම මේක කළා කියන්නෙත් නෑ මම මේක කළේ නෑ කියන්නෙත් නෑ කළා නම් හේතු කියන්නෙත් නෑ මොනවත් නෑ උදේ වරුවම හරි එහෙමම ඉන්නවා වෙනවා බලන්නකෝ මේ දෝෂේ නැද්ද මිනිස්සු ළඟ මේ දෝෂේ තියෙනවා එදා බුදුහාමුදුරුවෝ දුටු දේ බලන්නකෝ ඊළඟට කියනවා පින්නතුනේ අවසානයේ සමහර අය ඉන්නවා වරදක් පින්නපුවාම මෙන්න මෙහෙම වරදක් කළා කියලා චෝදනාවක් කළාම ගත්තු ගමන් මහනවා මං ගැන විතරක් මෙච්චර මොකද හොයන්නේ මං විතරද පේන්නේ මං විතරද පේන්නේ? මෙච්චර ලෝකෙ කොච්චර වැඩි කරන මිනිස්සුනද? මං ගැන විතරක් මෙච්චර හොයන්නේ. මං විතරද? ඈ? මං විතරද? ඒක නිසා ඉන්නකෝ මම යනවා යන්න කියන්නේ නැද්ද? ඔය කියන්නේ ඔයස්සන්ගේ දෝෂ තමයි. එදා බුදුහාමුදුරෝ බුදු මුවින් වදාළ දෝෂ. මේවා සකස් වුණේ නැත්නම් පිරිහීමමයි. සමහර කියනවා මම යනවා යන්න. වරද හදාගන්නේ. ඔන්න මග හරින ක්‍රමේ. මම යනවා යන්න. මං විතරද පේන්නේ? ඈ? ස්වාමින් වහන්සේලා මන්නම් කියනවා මං විතරද පේන්නේ මම යනවා සිවුර දාලා යන්න මම ආයේ ඉන්නේ මම ආයේ මෙතන ඉන්නේ මයි යනවා යන්නම එහෙම කියලා යනවා ගිහිල්ලා මොකද කරන්නේ ගිහිල්ලා ස්වාමින් වහන්සේ නමක් නම් ගිහි බවට පත් වෙලා අහනවා දැන් සතුටු ඇතිනේ ඔය ටික කරගන්න ඕනකම තිබ්බේ දැන් මේවා වෙන්නේ නැද්ද ඔය ඇත්තන්ගේ ඔය ඇත්තන් අතර වෙනවනේ පින්වත්නි මේ ටික කරගන්න ඕනකම තිබ්බේ කියලා. එයාලගේ වරද හදාගන්න නැතුව එයාලම ඒ වරදින් වැහිලා වරද පෙන්නපු කෙනාගෙන් අහනවා මේ ටික කරගන්න ඕනකම තිබ්බේ කියලා. හරියට මොන වගේද? අස්වේකුට යන් කියලා නියෝග කළාම කකුල් හතර නවලා ඒමත්ෙම නිදාගත්තා වගේ කියනවා. මෙන්න මේ දෝසාට පින්නතුනි මිනිස්සු ළඟ තියෙනවා. ඒ නිසා මේ දෝසාට තියෙන තාක්කල් මිනිස්සේ වරදින් ගැලවෙනවා කියන එක හෝ නිවරදෙහි පිහිටනවා කියන එක සිද්ධ වෙන්න ඉඩ නැහැ. මේ දොස් අපි ළඟ නැද්ද පින්නතුනේ? මේ දොස් නියත වශයෙන් අපි ළඟ තියෙනවා. ඒ නිසා වරද වරද හැටියට දැක දකින්න පුළුවන් කෙනෙක් වෙන්න. කවුරු පෙන්නුවත්, කවුරු පෙන්නුවත් වරද වරදමනේ පෙන්නුවත් නේ. කලේ හොරකම නම් දුප්පතෙක් පෙන්නුවත් ඒක හොරකම, උගතෙක් පෙන්නුවත් ඒක හොරකම, නූගතෙක් පෙන්නුවත් ඒක හොරකමමයි. නේද? වරද වරද හැටියට දකින්න ඒක දියුණුවක්. ඒක දියුණුවක් සාසනේ. ඒ වරද වරද හැටියට දැකලා පින්නතුනේ ධර්මයෙන් පිළියම් කරන්න ඒකට. මතු නොවෙන්න වග බලා ගන්න. වරද හරි කියන්න පොරබදන එකට වඩා වටිනවා. මගින් මේ වරද වුණා කියලා එදා පටන් සකස් වෙන එක. මේ ශාසනයේ රහතුන් වහන්සේලා කියන්නේ පෙර වැරදි වෙච්ච නැති අය නෙමෙයි අඟුලිමාල මහරහතන් වහන්සේ බරපතල වැරදි වෙච්ච කෙනෙක්. බෑ උන්වහන්සේ බව හරි කියන්න උත්සාහ කළේ නෑ මං ගුරුවරයෙකින් දකිව් කළ කිව්ව නිසායි මෙහෙම කළේ කියලා. ඒ වරද සාධාරණේ කරන්න උන්වහන්සේ මහන්සි ගත්තේ නෑ. උන්වහන්සේට උනේ වරද වරදමයි. එතනින් ගැලවෙන්න පමණයි අපි වීරිය කළ යුතු. ඒකට උත්සාහවන්ත වෙන්න. හැම දිනාට උතුම් නිර්වාණ සම්පත් පිණිස මේ දේශනාව හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මානුශාසනාව අවසන් කරනවා. මේ උතුම් වූ ධර්ම දානමය මහා පිංකමක් සිදු කළ මොහොතේ පින්නතුනේ ජනිත කරගත් උදාර කුසල් නමින් මියගිය සියලු ඥාතීන්ට ලැබේවා සියල්ලෝ පින් අනුමෝදනාවෙන් සැපතටපත් වෙත්වා නිවන් දකිත්වා කියලා පින් අනුමෝදන් කරමු සද්ධර්ම ශ්‍රවණේ කළා වූ සියලු දෙනාටත් නිදුක් නිරෝගී චිරජීවනය වේවා බුද්ධාදී උතුමන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගන්න. ලොව සසුන සුරකින්න සියලු බුද්ධ ශ්‍රාවක දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේව ආරක්ෂාවත් උබා පිට ලැබේවා ප්‍රාර්ථනීය වූ බෝධියකින් දෙවියෝද නිවන් දකිත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා පුරා අවුරුදු 25ක් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා